ඊළඟට ජානුසෝනි සූත්‍රය ඔබත් අහලා තියෙන දේශනාවක්. අතකෝ ජානුසෝනි බ්‍රාහ්මණෝ යේන භගව තේන උපසංකෝ. ජානුසෝනි බ්‍රාහ්මණයා භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිදලා සතර සාමීචිය දෙනවා. පැත්තකින් වාඩි වෙනවා. භාග්‍යතුන් වහන්සේගෙන් මෙහිම අහනවා. මයමස්සෝ බෝ ගෝතම බ්‍රාහ්මණෝ නාම දානානි දේම සද්ධානි කරෝම. ඉදන් දානානි පෙත්තානි ඥාති සාලෝහිතානං උපකප්පේතු. ඉදන් දානනි පේතා ඥාති සෝහි ලෝහිතම් පරිබුංජීතු කචිතේ බොහෝ ගෝතම දානම් පේතාන ඥාති සෝහි ඥාති සාලෝහිතන උපකප්පති කචිතේ පේතා ඥාති සාලෝහිතා දානං පරිබුංජಂತಿ අහනවා බවත් ජෞතමයන් වහන්සේ අපි බ්‍රාහ්මණ අපි මේ දානීය පරලෝකීය ඥාතීන්ට පැමිණිත්වා මේ දානීය ඥාතීන් අනුභව කරත්වා කියලා මේ මලවුන් උදෙසා දන් දෙනවා ඉතින් ගෞතමයන් වහන්සේ මේ මළගිය ඥාතීන් මිබව ගන්න එනවද? මේ ඥාතීන් මිව අනුභව කරනවද කියලා අහනවා. තානංකෝ බ්‍රාහ්මන උපකප්පති නොඅට්ඨානಂತಿ. ස්ථානේ දිනම් ගන්නවා අස්ථානේ දිනම් ගන්නේ නැහැ. කතංච බොහෝ ගෞතම තහනම් කතමං අට්ඨාන මොකද ස්වාමීන් ස්ථානේ මොකද අස්ථානේ ඉද බ්‍රාහමණ ඒකච්චෝ පාණාතිපාති හෝති බ්‍රාහ්මණයෙක් කෙනෙක් ඉන්නවා ප්‍රාණඝාතය කරනවා සොරකම් කරනවා වැඩදිකාම සේවනය කරනවා බොරු කියනවා කේලම් කියනවා හිස්සචන කියනවා පරුසචන කියනවා සම්පප්පලාප කියනවා අවිජ්ජා ව්‍යාපාර මිත්‍යාදිට්ඨියෙන් යුක්ත වෙලා කය විදිලා මැරලා කියලා නිරේ උපදිනවත් යෝ නේරයිකාන සත්තානං ආහාර ඔවුන්නේ නිරේ ආහාර ගන්නමින් යැපෙනවා දෝ ඔහු එහිම ඉන්නවා ඔවුන් මේ ගැනි මිහින් ඉදම්පිකෝ බ්‍රාහ්මණ අට්ටහන මිහිට එන එක සිදුවෙන එකක් නෙමෙයි මේ දානය ගැනීමට එතෙන් දෙන්නේ නැහැ. ඒ තමයි එක හස්ථානියක් සිදු මේ කියන්නේ සිදු වෙන්නේ නැති එකක්. ඉදපන ඊළඟ ඒ වගේම බ්‍රාහ්මණේ යම් කිසි කෙනෙක් කොයි විදිහෙම දස අකුසලයේදීලා තිරස්චාන ලෝකයේ ගිහිලා උපදිනවා. ඉතින් එහෙම ඉපදුනාට පස්සේ ඒ තිරසන්නු එකන්න එයාලගේ ආහාරය අනුභව කරමින් ඉහි ඉන්නවා. ඒ එහෙ ඉන්නවා මිසක් මෙහෙට එන්නේ නැහැ. ඒ වගේම බ්‍රාහ්මණය යම්කිසි කෙනෙක් ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා, සොරකමින් වෙන් වෙනවා, වැරදි කාම සේවයෙන් වෙන් වෙනවා, බොරුවෙන් වෙන් වෙනවා, කේලමෙන් හිසචනෙන් පරසචනෙන් වෙන් වෙනවා, අනබිජ්ජහා ව්‍යාපාද වෙනවා, සම්මාදිට්ඨි කෙනා ඔහු කය බිඳලා මැරලා ගියාට පස්සේ මනුස්ස ලෝකෙට ඇවිදලා උපදිනවා. ඉතින් මනුස්ස ලෝකෙට ඇවිදලා ඉපදිච්ච කෙනාට මොකද වෙන්නේ? අන්නේ මනුස්ස ලෝකයේ ආහාරයක් ඇද්ද? ඒ අනුව යපෙනවා. ඒක න එහෙම ඉන්නවා මේ දෙන දාණේ එක ගන්න එන්නේ නැහැ. ඊළඟට ඒ වගේම තමයි යම් කිසි කෙනෙක් ඉන්න ප්‍රාණඝාත ආදී වෙන්න දස කුසලයෙන් වෙන්නලා දස කුසලයේ දිච්ච කෙනෙක් කය බිඳලා මැරලා කියලා දිව්‍ය ලෝකෙ ගිහිලා උපදිනවා. ඉතින් මේ දිව්‍ය ලෝකෙ ගිහිලා උපදිච්ච කෙනත් එහි ගිහි එහි අනුභවයක් කරනවා, එහි එක වාසය කිරීමක් කරනවා. ආයි මෙහෙ එන්නේ නෑ යාලා. ඉදපන බ්‍රාහ්මණෝ ඒකච්චෝ පාණාතිපාති බ්‍රාහ්මණේ යම් කිසි කෙනෙක් ඉන්නවා ප්‍රාණඝාත ආදී මේ අකුසල ධර්මයන් කසා කුසලයන් කරමින් ඉන්න කෙනෙක් පෙත්ති විසිය උපජිත പ്രേත ලෝකෙ ගිහිලා උපදිනවා යෝ පෙත්ති වේසයිකානං සත්තානං ආහාරෝ තේනසොත් හත යාපෙන්ති ඒ പ്രേත විසයට ගිය අයත් මොකද්ද තියෙන්නේ ඒ ඒ ඒ പ്രേත විසයට අයත් ආහාරයක් ඇද එයින් එයයි යැපෙනවා එයින් එහෙම සිටිනවා. හැබැයි යම්කිසි කාලයක මේ යාළු ඥාති මිත්‍රාදී එකතු වෙලා යම් දානයක් දෙනවා නම් අන්නේ කිනුත් ඔවුන් යැපෙනවා. එහෙම අය නම් යම් තැනක අන්න ඒ ආහාරය වෙතට එනවා කියලා බුදුරන් වහන්සේ මෙන්න මේ ජානුසොන්ට වදාරනවා. හතේ පන භෝගෝතමසෝ පේතා ඥාතිසාලෝහිතා තං තානං අනුපත්තෝ හෝති කෝතං දානං පරිභුඤ්ජති. අපි යම් කිසි විදියකින් ඒ දෙන ඥාතිවරයා දාන දෙන එක්කෙනා ඒ പ്രേතලෝකෙ ගිහිලා ඉපදිලා නැත්තම් කවරෙක් අනුභව කරනවද? අඤ්ඤෝපිස්ස බ්‍රාහ්මණ ප්‍රේතා ඥාතියේ සාලෝහිතා තණ්ඨහණං අනුප්පත්තානං මේ ගොඩ බොහෝ ඥාතීන් ඉන්නවනේ. ලේ ඥාතීන් පරලොව ගිහිල්ලා ওই විදියට මේ ඉන්න එයාලා පැමිණෙනවා. සචේපන බොහෝ ගෝතම සෝච පේතා ඥාතිසා ලෝහිතානං තං ඨාණං අනුප්පත්තෝ හෝති. ඉතින් යම් කිසි එකකින් මේ පරලෝකයේ ඥාතියින් එහෙම අය නැත්තම් ලේනාය පැමිණ නොපැමිණින කවරෝ අනුභව කරනවද කියලා අහනවා. බ්‍රාහ්මණය අට්ඨහණං කෝය ඊතම් බ්‍රාහ්මණ අනවකාසෝ යන්තං ඨාණං ඉවිත්තං අස්ස ඉමිනවා දීගෙන අද්දුනා යජිදං පේත පේතෙහි ඥාතිලෝ සා මේ ඒක සිදුවෙන එකක් නෙමෙයි මොකද එච්චරට ඉන්නවා ඒ කියන්නේ අනන්ත විශාල සංසාරයක් ආපු ගමනේදී බොහෝ ඥාතීන් එහෙම ඉන්නවා. ඉතින් ඒක අවකාශ රහිත දෙයක් නෑ කියන එක. හැබැයි බ්‍රාහ්මණය ඉතින් ඒ වුණාට ඒ දන් දෙන්න නම් ඔබ අපිච්ච බ්‍රාහ්මණ දායකව ඔබටයි ඒකේ ඵල ප්‍රතිඵල ලැබෙනවා කියනවා. අට්ඨානපි භවං ගෝතම පරිකප්පං වදතිති අට්ඨානපිකෝ අහං බ්‍රාහ්මණ පරිකප්පං වදතිති බුදුරණවහන්සේ අහගින් අහන බ්‍රාවජ්‍ය ගෞතමයන් වහන්සේ නොතැන් නිදී දානයක් කියන්නේ සුදුසු නැති විදිහට කියන්නේ අටහනේ ඒ එහෙම දානයක් දුන්නාම දානයක් ගැන භාග්‍යතුන් වදාරනවද කියලා අහනවා. ඔව් වදාරනවා කියලා අහනවා. ඒ කියන්නේ සුදුසු නැති විදියට දෙන දානිය වදාරනවද අහනවා. මේ ඒක සුදුසු නැති ආකාරයට මේ දානියේ ප්‍රතිඵල වදාරනවද වදාරනවා කියනවා. බුදුරණස් සදාරනවා ඉද බ්‍රාහ්මණ ඒකාච්චව බ්‍රාහ්මණේ යමෙක් ඉන්නවා ප්‍රාණඝාත ආදී අකුසල ධර්මයන් කරමින් වාසය කරන සාකුසල් කරමින් වාසය කරන කෙනෙක් ඉන්නවා. සෝ දාතා හෝ ඔහු දන් දෙනවා. ශ්‍රමණ බ්‍රාහ්මණුරුණ දන් දෙනවා. ඔහු ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට දන් දුන්නාට පස්සේ මොකද වෙන්නේ? අන්න බ්‍රාහ්මණියෙකුට ආහාර පාන වස්ත්‍ර මල් ගඳ සුවඳ විලවුන් මෙන්නම දන් දෙනවා. ඉතින් එයා කය බිඳලා මරණයපත් වුණාට පස්සේ කොහෙද උපදින්නේ? ගිහිලා උපදිනවා හස්ති යෝනියක. මේ කවුද? හොඳට දන් දුන්න අය අන්න අර අර දෘෂ්ටියෙන් යුක්තව දන් දෙනවා. ඉතින් බලන්න දන් දුන්නට අර අර විදියට 10 නම් යෙදিলা නම් තියෙන්නේ ගිහිලා කොයිද උපදින්නේ හස්තියෝනි උපදිනවා. එහිදී යාට ආහාර පාන නොඒක ආකාරයේ අලංකාර ලැබෙන සුළු බවක් පවත් වෙනවා. ඒ පින විපාක ලැබෙනවනේ. පිනේ විපාක ලැබෙනවා අර දෘෂ්ටිය සහ අර වැරදි දේවල් එක කොහෙද යන්නේ? අන්න මේ හස්තිරෝණී යනවා. වෙන භාග්‍යතුන් සදාරනවා ඒක. යමේ ප්‍රාණඝාතේ සොරකම් ආදී වැරදිකාම සේවනයේ බොරු කේලම් හිස්වචන පරසවචන අවිජ්ජා ව්‍යාපාර මිච්ඡාදිට්ඨි වුණාද? අන්නේ හේතු කරගෙන ඔහු කය බිඳිලා අර හස්තියෙක්ගේ නැත්නම් මේ ඇතෙක් බවටපත් වුණා. ඔහු දන් දුන්නනේ සමන බ්‍රාහ්මණවරුන්ට. දන් දීමේ විපාකෙට මොකද්ද වුනේ? අන්න ආහාර පාන මාල් ගල් ගඳ සුවඳ විලුණ ඒවා ලැබුණා. ඒතර බලන්න දානයක් දුන්නා ලැබෙන්නේ භෞතික සම්පත් ලැබෙන එක හොඳේ. අතනදී යාගේ ජීවිතයේ තියෙන ස්වභාවයනේ. ඒකත් එක්ක මොකද තියෙන්නේ? අන්න තිරසන් ලෝකේ අරන් ගියා. ඒකයි ඔබට අපි නිතර පැහැදිලි කරලා පෙන්වන්නේ නේද මේ දිට්ඨියේ තියෙන වටිනාකම. මිත්‍යා දිට්ඨික වුණොත් එහෙම, ඒ විදිහට කටයුතු වුණොත් එහෙම යන්නේ කොහෙද කියලා. ඒතකොට බලන්න මෙහිම දන් දෙන කෙනත් තිරසන් ලෝකේ යනවා නම් එතකොට එහෙනම් බලන්න කොයි විදිහට දුන්නත් එයාගේ මේ දිෂ්ටිය පැත්ත හරියට නිරවුල් නැත්තම් එහෙම කොච්චර ආදීනවයක් තියෙනවද කියන එක හොඳට හිතන්න. ඊළඟ බුදුරණවහන්සේ දාරනවා බ්‍රාහ්මණයේ යම්කිසි කෙනෙක් ඉන්නවා ප්‍රාණඝාත සොරකම් මේ වැරදිකාම සේවනීය බොරු කියන කේලාම් හිස් වචන පරුස වචන කියන ඒ වගේම මිච්ඡාදිත්‍යයෙන් යුක්ත මිච්ඡාදිත්‍ය ගැන දැනගන්න අපි ගොඩක් ඔක පැහැදිලි කරේ කරන දෙයට අදාළ ප්‍රතිපලය කියන නුණත් එක්කයි තියෙන්නේ එහෙම ඉන්න කෙනෙක් දානයක් දෙනවා සමන බ්‍රාහ්මණුන්ට දානයක් දෙනකොට මොකද වෙන්නේ? කය බිඳිලා මරණයටපත් වෙලා අස්වැයේගේ යෝනිය ගිහිල්ලා උපදිනවා. ගිහිල්ලා අස්වැයගේ යෝනිය ඉපදිලා හොඳට ආහාර පාන ලස්සන වීම ආදී වෙනවා. ඉතින් එහෙම වෙන්නේ ඇයි? අර විදිහට දස අකුසල් කියන මේ මිච්ඡාදිත්‍යයත් එක්ක යෙදෙන මේ කයින් වචනයෙන් මනසින් යෙදෙන මේ යෙදින ආකාරය නිසා යනවා අස්සයෝනියට. අර දන් දුන්න නිසා හොඳට බහභෝග සම්පන්න ලැබෙනවා ලස්සන වෙනවා. ඔන්න බලන්නනේ කොච්චර ආදීනවද. දැන් මෙතනදී මේ පැහැදිලි වුණේ මේකත් එක්ක මෙහෙම වෙන එකනේ. ඊළඟට ඔබට අපි මේ හොඳට පැහැදිලි කරලා පෙන්නවා ආරාබිය යුරෝපාවේ රටවල මිනිස්සු වෙලා උපදින හැටි එන කොහොමදනේ? ඉතින් මෙහෙමත් වෙනවා නම් අර එහෙම ගැන කතා කරන්න දෙයක් නැහැනේ. එහෙනම් පින්වතුනි අපේ මේ දෘෂ්ටිය නිරවුල් කරගන්නවා කියන එක අපි හරියට වුණේ නැත්තම් කොච්චර අනතුරක් අපි තුල තියෙනවද හොඳවට තේරුම් ගන්න. ඒ නිසා මේ හැම එකටම බිය විය යුතුයි සත්‍යයට පැමිණිය යුතුයි. ඊළඟ බුදුරණවහන්සේ පෙන්වන බ්‍රාහ්මණේ යම් කිසි කෙනෙක් ඉන්නවා සත්තු මේ විදිහට මේ දස කුසලයෙන් ඉදීවලා ඉන්න කෙනෙක් කය හොඳට දම්පැන් දෙන කෙනෙක් ඉන්නවා. එයා ගිහිල්ලා කොහෙද උපදින්නේ? බල්ලෙක් කියලා උපදිනවා. ඉතින් බල්ලෙක් කියලා ඉපදිලා ඔහුට හොඳට භවභෝග සම්පන්න ලැබෙනවා. ඒකට හේතුව තමයි ඔහු බල්ලෙක් කියලා උපදිනවා වැරදි කාරණු කරපු නිසා හොඳට කන්න බොන්න ආදී සැප සම්පත් ලැබෙනවා මොකක් නිසාද දන් දුන්න නිසා. ඔන්න දන් දීමෙන් විපාක තියෙනවා. හැබැයි ඉතින් මිච්ඡාදිත්‍යයත් එක්ක සිදුවෙන දේයින් තිරිසන් යෝනිට ගිහිල්ලානේ. හොඳට තේරුම් ගන්න එහෙනම්. තරහ ඇති වෙන එක, අනුන්ගේ වැරදි කතා කරන එක, අනුන්ට හිතරි දෙන්න කතා කරන එක. කියන්නේ එයාගේ කෝණේ ඉදිරිය තියෙන්නේ මේ විදිහට නම් එයා කරන පින්දහන් වල විපාක ඔන්න ඔහොම කියලා තමයි ලැබෙන්නේ. එතකොට යම් කිසි හරි මට්ටමකට යෙදෙනවා නම් පොඩ්ඩක් හරි යහපත් විදියට ආයන්න අර අරාබි යුරෝප කරේත් යනව නේද? ඉතින් හරියට එන නම් බුදුරන් වහන්සේට කොහොම පැහැදීමක් ඇති කරගත යුතු වෙනවද? හොඳට තේරුම් ගන්න ඈ. ඊළඟ බුදුරණවහන්සේ පෙන්ලා දෙනවා ඉදපන බ්‍රාහ්මණේ කච්චෝ බ්‍රාහ්මණේ කෙනෙක් ඉන්න ප්‍රාණඝාතයෙන් වෙන්ගිලා සොරකම් බරදිකාම සේවන බොරු කේලම් කීම හිසජන පරුස වචනෙන් වෙන්ගිලා සම්මාදිට්ඨියෙන් යුක්ත වෙලා අභිජ්ජා ව්‍යාපාදයෙන් වෙන්ගිච්ච කෙනෙක් දන් දෙනවා සමනක් බ්‍රාහ්මණවරුන්ට දන් දුන්නාට පස්සේ මොකද වෙන්නේ ඒ යාන වාහන නිකන් නෙමෙයි ඈ අන්නපාන වත්තන් යානම් මාලාගන්ධම් විලේපන මේ හිනට දන් දෙනේ වුණා නිකන් අර යන නිකන් ඔහේ දන් දෙනේ වුණා නෙමෙයි දැන් අර සිරිසන් ලෝකේ යන්නේ තේ කට්ටිය ඈ යාන ආහාර පාන වස්ත්‍ර යාන මල් ගඳ සුවඳ විලපු මේ හැම එකක්ම දන් දෙන අය. නිකන් අය එහෙම නෙමෙයි හොඳට තේරුම් ගන්න. අන්න ඒ අය තමයි එහෙම කියලා උපදින්නේ. දැන් අපිට හිතනවනේ එහෙම දෙනකොට මුකුත් වෙන්නේ නැහැ කියලා නේ. ඒ අය තමයි කියලා ඉපදලා තියෙන්නේ. දැන් මෙහෙම මේ විදිහට ඉන්න කෙනෙක් අන්න මනුස්ස ලෝකෙ උපදිනවා. මනුස්ස ලෝකෙ ඇවිදilla පංචකාම්බුණ භුක්ති විඳිනවා. ඇයි එහෙම වෙන්නේ? අන්න ඒ කෙනා අර මේ වගේ වෙන් වෙච්ච නිසා මොකද වුනේ? ඒ හේතුවෙන් මනුස්ස ලෝකව. එයා දකින විදිහයාගේ දකින කෝණයත් එක්ක ඉඳලා තියෙන්නේ මොකද්ද? යහපත් පැත්තක් එක්කනේ.